අවසරය අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයෙන් සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ වේලාවට පුරුදු පරිදි ප්‍රශ්න චාරත්වක වැඩ පිළිලක් එහෙම නැත්නම් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ගෞරවයෙන් ශාන්සිනේ ඉල්ලා සිටිමු ප්‍රශ්න සභාගත කිරීමෙන් දසිවාරයේ ආරම්භය ලැබලා දෙන විදියට. අතන ওই ලොකු දොර ඇරලා තියෙනවා නම් ලේසි උලම් පාරට ඇරලා හිර කරන්න ක්‍රමයක් තියෙනවා. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන විට දකුණු කකුල සහ වම් කකුල පොළව ස්පර්ශ වන විට ආකාර තුනකින් ස්පර්ශය වැටහි. ආකාර දෙකකින් ස්පර්ශය වැටහි. විලුඹ ස්පර්ශය පොළවේ හැපීම ඇඟිලි ඇඟිලි ප්‍රදේශය පොළවට තද කිරීම ලෙසය. ඉන්පසුව පාදය එසවි නැවත විලුඹ ප්‍රදේශය පොළොව ස්පර්ශ කරයි. මේ ආකාරයට ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස ටික වේලාවක් මෙනෙහි කරමින් සක්මන් කරන විට සිතට සතුටක් දැනේ. බයිසිකලයක් පදිනවාසේ ඉබේම ක්‍රියාශීලීව සිදුවේ. මෙනෙහි කරන්නේ නැත. පැය ගත වෙනවා දැනෙන්නේ නැත. බොහෝ වේලාවක් සක්මන් කිරීමට හැකි බව දැනුනි. තව දුරටත් සක්මන් කරන්නද එසේ නැතිනම් පර්යංකය කරන්නද සක්මන තරම් පර්යංකය විතර්ක නැත් විතර්ක පර්යංකය සාර්ථක නැත පර්යංකයේදී රාග සිතුවිලි වලින් බාධා ඇතිවේ ඉදිරියට කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සක්මන පිළිබඳ කියලා තියෙන එක පිළිබඳව මත දෙකක් එහෙම නැත්නම් අදහස් දෙකක් කියන්න පුළුවන්. අපි මේ ලෝකේ ඕනම දෙයක් හඳුනා ගන්නකොට අපි තේරවාදයේ හඳුනාගෙන තියෙනවා. ඉස්ලාම් අපි සටහන බලනවා. ඊට පස්සේ ආකාරය බලනවා. ඊට පස්සේ ස්වභාව ලක්ෂණ බලනවා. ඉතින් යම් කිසි සටහන දැකපු දෙයකට නැවත නැවත බැලීම හරහා අනුපස්සනාව හරහා ඒ සටහන කාලානුරූප වෙනස් වෙන ගේද කියන ආකාරය කියලා. ඒ ආකාරය දිහා බලන්නේ හිටියොත් පේන්න පටන් අර ගන්නවා මේක අනිවාර්යම ස්වභාව ලක්ෂණට යොමු කරනවා ඒක තමයි භාවනාදී අන්තිම කෙලවර මුළු භාවනාවම අපි මේ ස්වභාවික ලක්ෂණ වලට ගෙනියනකන් තමයි මේ වැඩමුළුව වගේ කියන්නේ ඒකට යන්න ඉස්සෙල්ලා සටහන් සන්තහන පඤ්ඤත්ති කියලා කියනවා ඒකට දැන් මේ ලියුම අවධානය යොමු කරනවා ආකාර පඤ්ඤත්තියට ආකාර පඤ්ඤත්ති කියන්නේ ඊගාට තියෙන ස්වභාව ලක්ෂණයට යන්නයි ලෑස්ති ඒක තමයි භෞතික විද්‍යාවේ යන්න බල ඉහළම කෙලවර ඉතින් මහසි සාරි සංස පැහැදිලිවම කියනවා අපේ භාවනා ක්‍රම යොමුලා තියෙන ස්වභාව ලක්ෂණෙට කියලා. නමුත් මේක ලස්සනටම එහෙලි කරේ පණ්ඩිත ස්වාමීන් මහසි සාංශගේ පස්සේ ආපු ස්වාමීන් වහන්සේ ඒ සාංශේ පේවින්ද වේ කියලා පොතක් ලිව්වා. දීපු කමටහන් බණකට ඒක සිංගප්පූරු අච්චු ගහලා මං යනකොට එළියට ඇවිල්ලා. මම සෑහෙන ওই කාරණාව දැනසෝ මාස 18ක් පටලවිලා හිටියා. ඉන්නකොට මයිලකට හාමුදුරුවෝ කෙනෙක් ඔබ වහන්සේ හරියට මහන්සි වෙනවා. හැමදාම බැනුම් ආනවා. මෙන්න මේ පොත පොඩ්ඩක් කියවන්නේ කියලා. ඊපස්සේ මං ආපු ගමන් පොත සිංහලට දාලා මඩවලු පාරිසංශය හම්බෙලා කතා කරලා කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේක මමත් පරිවර්තනය කරලා තියෙනවා. කවුරුවක්වත් මේක කියවන්නේ නැහැ. මේක බොහොම ජනප්‍රිය නැති පොතක්. පොත කට්ටියට ඕනේ නිවන් යන්න. වෙන් නිවන් යන්න තියෙන පාරක් දිගේ පාර කියවන්න කවුරුත් කැමති නැහැ. ඒක සිටියම කියවන්න කවුරුත් කැමති නැහැ. ත්‍රිපිටකය කියවන්න හදනවා. ඒක ඌව කිව්වත් මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඨාන පඤ්ඤති, ආකාර පඤ්ඤති සහ ස්වභාව ලක්ෂණ කියන එක පෙන්වන්නේ සංඨාන පඤ්ඤති කියලා අපි මේ සංඥා වංශල මෙතන ඉන්න පිළිඳ ෆොටෝ එකක් ගත්තොත් අපිට සටහන ගන්න පුළුවන්. හැබැයි එක පාර එක ෂොට් එකයි. වීඩියෝ කැමරා එකක් දැම්මොත් එයා මොහොතෙන් මොහොත එක එකන වෙනස් වෙන හැටි. ඒකට කියනවා ආකාර කියලා. මේ සටහන එක එකන අත දිගාරිනවා, හැරෙනවා. ඒක බලනකොට අයිටි වැඩි ගොඩාක් තොරතුරු තියෙනවා. ඒ සංඨාන පඤ්ඤාතිර ගියාට පස්සේ එයම නැවත නැවත බැලීමෙන් තමයි එවනත ඒ කැමරාවම දිගට තිබ්බොත් තමයි ආකාරය පේන්නේ. ඉතින් ඒ නිසා භාවනාදී කොවිලාදී අරමුණු වෙන් කරගෙන සටහන අරගෙන ඒ සටහනම නැවත නැවත බැලීමෙන් කාලානුරූපව අරමුණු වෙනස් හරි කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ගොඩ. හැබැයි දා වැඩ පිළිවිත්තක් තියෙනවා. ඒ මොකද්ද? ඒකට මේ සංඝයා වහන්සේලා ටිකයි මේ සංඝයා වහන්සේලා ටික අතර වෙනසක් කියලා මේගොල්ලන්ට ආවේනික ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා. මේගොල්ලන්ට ආවේනික වෙන ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා. මෑනියුරු ටිකක් කියනවනම් ඒගොල්ලන්ට වෙනම ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා. ගියෝ ටිකක් කියනවනම් වෙනම ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා. ඒ ස්වභාව ලක්ෂණ වෙන්නේ සටහන්ස ආකාර හරහා තමයි. ඉතින් ස්වභාව ලක්ෂණ තමයි අපිට යන්න පුළුවන් කියලා ඉතින් ඒ නිසා බුදුජානනාථේ සඳහන් කරනවා යම් වෙලාවක අපි සක්මන් කර කර ඉනකොට රූපයක් දැක්කයි කියලා හිතන්නේ. බාහිර රූපයක්. ඒ රූපේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බලන්න යන්න එපා. ගියොත් මේක අමතක වෙනවා. ඒක ගැන බලන්න එපා. මේ ගැන බලන්න. චක්කුණ රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතම් බේරන්තං uppajjati papaka kusala dhamma තස්ස සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රිය. සක්මන් කරනකොට රූපයක් දැක්කනම් ඒකේ නිමිති ගන්න එපා. නිමිත්තක් ගායෝති. නානු ව්‍යංජනක් ගායෝ කිය අනව්‍යංජන බලන්න එපා. බලනවා කියන්නේ මේක පාවා දීලා අර ආපු එකේ අලගේ මූලගේ බලනවා. අපි ඒක පාවා දීලා මූල කර්මස්ථානේ අලගේ මූලගේ බැලුවොත් මූල කර්මස්ථානේ සටහන් ආකාරවලුත් උන්නෝක තමයි මනුස්සකම කියන්නේ. අරක කෙලෙස් ඇති කරන දේ මේක කෙලෙස් ඇති කරගන්න නැති දේ කෙලෙස් ඇති කරගන්න නැති දේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බලන්න. බලනකොට අරගෙන බල බල ඉන්න වෙලාවකුත් නැහැ. නමුත් අපේ හිත කඩප්පුලි. අපේ හිත නොකෑමනා දහවදුරයි. එයා කරන්නේ මේක දියේදී අර පිටින් ආපු අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර බලනවා කියන්නේ මේක අමතක කරනවා. කියන්නේ කසාද ගෑණි ඉඳදී අල්ලපු ගෙදර ගෑණි ගැන විස්තර කියනවා. ඒ වගේ සංඝයාට එහෙම කියන එක හරිය නෑ. ඒ නිදර්ශනේ හොඳ නෑ. හැබැයි හොඳට තේරෙනවා එහෙම කිව්වා. තමන්ගේ ගෑණි ඉඳදී අනුන්ගේ ගෑණිගේ විස්තර හොයන්න යන්න බෑ. ඒතර අඩු ගානේ දීගේ කැඩෙනවා. ගෙදර ගෑණි තරහ වෙනවා. අපේ මූල කර්මත්තානේ තරහ වෙලා තියෙන්නේ පිටින් එන හැම එකෙම සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බලනවා. එතකොට වෙන්නේ gedara ගෑණි මූල කර්මත්තානේ නෝරොක් වෙනවා. දැන් මේක කියනෝ නෑ මම ඇවිදිනකොට මේ කකුලේ විලුඹට බර වැටෙන හැටි, ඇඟිලි වල බල වැටෙන හැටි කියලා අර ඇවිදින එකේ විවිධ සටහන් දකිනවා. එතකොට තේරෙනවා ඉතින් කකුල මෙහෙම යන්නේ කකුල යන්නේ මෙහෙම. වටෙන්. ඊගාට මේ කකුලත් යන්නේ වටෙන්. මේක ඊට පස්සේ ඇඟ යන්නේ සික්සැක් වෙලා. මේ මේ උඩ ඇඟ යන්නේ බැද්දි බැද්දි. ඔක්කොම අපි කොච්චර කල් අවුරුදු 100ක් හිටියත් දන්නේ නැහැ. මොකද බලලා නැති නිසා. බැලුවොත් පුදුමාකාර විස්තරයක් තියෙනවා. විස්තර තියෙනවා කියලා කියන්නේම හිත නන්නත්තර වෙලාම නැහැ. සද්ද ඇහුනට ඇහෙන්නේ නැහැ. හිතවිලි එන්නේ නැහැ. වේදනාවක් නැහැ. මොකද අපි ඒකේ නිමග්න වෙලා. ඉතින් මේ ටික ජීවිතේ කොයි යාමකදී හරියි ප්‍රථම යාමේදී හරි මධ්‍යම යාමේදී පස්චිම යාමේදී තේරුම් ගත්තොත් අපිට නික්ලේශී අරමුණක් අල්ලගෙන ඒකත් එක්ක ඒකට වැස ගැනීමෙන් කෙලෙස් අරමුණු ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ඉදන් නිසා ඉදන් පජහත කියන එක මේ නිසා මේක අතහැරපන් මේක අතාරින්න නම් ඒකේ ව්‍යංජන ව්‍යංජන බලන්න එපා ඉස්සරහින් තියාගත් අරමුණේ අකමැති වුණත් නීරස වුණත් ව්‍යංජන අනු ව්‍යංජන බලන්න මේකේ බුද්ධ ආගමක් තියනවද කියලා බලන්න මේ කියන කතාවේ බුද්ධ ආගමක් තියෙනවද බලන්න ආගමක් තියෙනවද බලන්න නෑ මේ ටික දන්නේ නැතුව අපි මුළු බුද්ධ ආගම කෙරුවත් නැති වැඩකුත් නෑ අපිට වෙනසක් වෙන්නේ නෑ නමුත් මේකට අපේ හිත හරිම අකමැතියි අපේ හිතේ තෝරන නන්නත්තර අරමුණු වල නන්නත්තර දේවල් බල බල පිස්සු වැච්ච බඳුරෙක් වගේ නටන. ඒ වෙනුවට ගත් අරමුණ යන. ඊට පස්සේ මේකේ ප්‍රශ්නයක් නැගනවා. ඒ තරම් විචිත්‍ර භාවයක් පරියන්කේ නෑ කියලා. ඒ වුණත් ඒක හොඳ දෙයක්. ඒ මොකද පරියංකේ හරි ඥාන සක්ක සමා වෙන්නේ සක්මන හරි ඥාන දුර ගමනක් යන්න පුළුවන්. මොකද පරියංකේදී මට තියෙන රාග හිතවිලි කියලා දන්නවනම් කොච්චර වටිනවද? කාම මිත්‍යාචාරය නෙවෙයිනේ දැන් තියෙන්නේ. කාම ඡන්දේ. ඉතින් කාම මිත්‍යාචාරය නැති බව හොඳටම සාතික වෙනවා කාම ඡන්දේ තිබීමෙන්. ඕක නැති වුණොත් අපි කාම මිත්‍යාචාරයට යන්නේ කියලා. නිසා කාමීත්‍යචාරය කවදාකවත් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඒ වෙනුවට කාමච්ඡන්දේ සීවිත කැඳවන්නේ නැතුව. සීවිත කැඳවන්නසට උඹ එපයි කියලා කිව්වොත් එimhe ඊගාවට එන්නේ කාමීත්‍යචාරය තමයි. එනිසා මේ කාමච්ඡන්දේ තියෙන බව දන්නේ කොහොඳයි. ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. අසන්තං වජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ තියෙනකොට කාමච්ඡන්දේ තියෙන කියලා දාන්න. නැතිකොට නැහැ කියලා දාන්නවා. තවත් ඔගේ පොඩි රහසක් තියෙනවා කිව්වොත් මේ කියන අමුතු හරි ගිය හරි පිළිගන්න. කාමච්ඡන්දේ තියෙනවා නම් රාගේ නැහැ. සමා වෙන ද්වේෂේ නැහැ. නිදිමත නැහැ. කවදාවත් කාමච්ඡන්දේ තියෙන කරන්නේ නිදියන්නේ නැහැ. ද්වේෂෙත් නැහැ. ඒ නිසා උන්තරම ද්වේෂයේ තියෙනලාට කාමච්ඡන්දේ පොඩ්ඩක් දාලා බලන්න. ද්වේෂය නැති වෙනවා. ද්වේෂය තියෙනකොට කාමච්ඡන්දේ පොඩ්ඩක් දාලා බලන්න කාමච්ඡන්දේ වල ද්වේෂය තියලා බලන්න අර පොළොස් සම්බුල හදනකොට වටේට තියාගන්න ඔක්කොම මේ ලුණු මේ කහ මේ දුරු කියන ටික ටික ටික ටික දානවනේ අරක එදෙනවයි කියලා පදම ගන්න අරක වැඩි වුණොත් මේක පොඩ්ඩක් දාලා ෂේප් කරනවා ඒ නිසා කාමච්ඡන්දේ ඔක්කොම අයින් කරගන්න එපා පොඩ්ඩක් තියාගන්න හදිස්සියට වැඩ ගන්න වෙනවා ඔකේ ද්වේෂයත් ඔක්කොම අයින් කරන්න එපා මොකද ඒකට පදම ගන්න වුණොත් එහෙම මේගොල්ලෝ මේ 100ට 100ක්ම සුද්ධවන්තයෝ වෙන්න හදනවා. ඒ අපේ හිතේ තියෙන වෙන කෙලෙසියක්. කාමචන්දේ තියෙන දැනගත්තේ කොහොමද? ඒක කියන්නේ ඒක ඊටානේ ධම්මානුපස්සනාවට වැටෙන්නේ. කායනුපස්සනාවට නෙවෙයි. ඒ නිසා අකමැති වුණාට කමන්නේ. කායන මේ කායනගත කායගත සත්‍යයත් කරන වාඩි වෙලත් භාවනා කරන්න. හැබැයි මේ සක්මනේ දැකලා තියෙන ආකාර මීටත් වඩා විස්තරව දකින්න පුළුවන් නම් ඒ තාක් සක්මනේ නීවරණ නැති වෙනවා. ඒක අද්දුරු සත්‍යත ප්‍රත්‍යක්ෂය. නිසා මොකක් හරි අරමුණක් ගන්න එක පුළුවන් තරම් ඇතුළට කිඳා බහින්න ඒකට අරමුණේ අරසාව තියෙනවා. ඒක බුරුම් භාෂාවෙන් බාන කියනකොට ගන්න උඹ අරමුණ කෙරෙහි සතිය පිහිටවනවා නම් නැත්නම් උඹ අරමුණ කෙරෙහි සති ධර්මයේ අරසා කරනවා නම් උඹ ධර්ම විශ්ේ උඹ අරසා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. සත්‍ය ධර්මයේ අරසා කරනවා නම් අරමුණක උඹ ඔබ සියලු ධර්මයෙන් අරසා වෙන සම්බොබ්බ අනම්මන හොයන්න යන්න එපා අරමුණේ සතියේ ඒක එන්නේ එන්නේ වැඩි වෙන එකට ක්‍රමසහ විදි ශිල්ප අපි ඉගෙන ගන්නවා එච්චරයි භාවනා දියුණුව කියන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මම දැන් ඉඳගෙන සිටිනවා යන්න මෙනෙහි කරමින් සිටියේදී හුස්ම රැල්ලට සිත යොමු කළ විට එය ආයාස කර වෙනවා. ඒ බව මම හොඳින් දන්නවා. එසේ යන විට සිත කිනම් හෝ දෙයක් සම්බන්ධයෙන් පිටතට යනවා. ඒ බව මම එවිට දැනගන්නවා. තත්පර 20ක් 25ක් පමණ යන විට නැවත සිත එනවා. එන විට මා දැකපු දේ තමයි මුලින් ආයාස කරවගත් හුස්ම රැල්ල මනා සංසුන්ව දක්නට ලැබුණා. එහිදී විඩක් හුස්ම ගැනීම එක සමානව සිදු වෙනවා. තවත් අවස්ථාවක හයියෙන් හුස්ම ගන්නවා. හෙමිනුත් ගන්නවා. තත්පරයක් දෙකක් නතර වී සිට නැවත හුස්ම ගන්නවා. සියල්ල දිහා බලා සිටින විට කිසියම්ම හෝ අවස්ථාවක් නැතුව වාගේ අවස්ථාවක මා වැටෙන්නට ගියා. එහෙත් වැටෙන්නට පෙර අවස්ථාවට කැමැත්තක් ඇති බවක් වැටහුණා. එම කිසිම දෙයක් නොමැති අවස්ථාව ගැන අවබෝධයක් නැත. කෙසේ නමුත් මෙම සිදුවීම භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස බාරගතිමි. තව කරුණු ඇතත් මෙසේ නවතිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම වේවා. ඇතරම තියෙන දේ ඔක්කොම දැනගත්ත දවසේ පේනවා නැති දෙයක් වට කරගෙන තමයි තියෙන දේ තියෙන්නේ කියලා. තියෙන දේ ඉවර වෙනකන් නැත්දේ ගැන අපේ අවධානය යන්නේ ඒ නිසා අපිට පුත්‍ර ජානසී කියලා තියෙනවා එකක් කරන ඔක්කොම දැනගන්නේ කියලා. දැනගත්තාම පේන එක හාත්පස තියෙන්නේ දන්නේ නැති දෙයක්. නිසා දැන් නැති දෙයට යන්නම් දන්න දේ ඉවර කරන්න ඕනේ. දන්න දේ පිළිබඳ අඩුපාඩු තියෙන තාක්කල් ඒකම පවුරු කක පවුරු කක ඉන්නවා. දන්න එකක් හම්බුනේ යන්න අඩියටම යන්නේ. ඊට බලපාව නොදැන දෙයකින් තමයි ඉවර වෙන්නේ. එහෙම නැත්නම් රූප ධර්ම රූප ලෝකේ ඉවර වෙනකොට අරූපෙට අපි යනවා. රූප ධානය ඉවර වෙනකොට අරූපෙට යනවා. රූප ධානය පිළිබඳ පරිච්ඡේදයකට යන්නේ නැතුව අරූප ධාන වලට යන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රූප ධර්ම ඉගෙන ගන්න රූප ගැන ආදරයට නෙවෙයි. ඒක ගෙවම් කළා අරූපෙට යණ්ඩයි. අරූපේ කියන්නේ අරූපේ නිවන නිසා නෙවෙයි. ඒක ගෙවම් කරුවට පස්සේ කාමෙත් නැහැ, රූපෙත් නැහැ, අරූපෙත් නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳ යම් දක්ෂකමකට එන්න බෑ මේක නිවන නෙවෙයි. ඔය ඊගාවට එන එකටත් කැමැත්ත නැති කරගන්නවා. ඒ කැමැත්තක් එනවා සාමාන්‍ය ඒකටත් නැති වෙනවා. ඒක නැති කිරීම කරන්න තියෙන ලක්ෂ වාරයක් ඒක උරු කරනවා. උරු කරනකොට කරනකොට කාම ඡන්දයක්, කාම මිත්‍යාචාරයක් නැහැ. කාම ඡන්දයක් නැහැ. කාම රාගයක් නැති වෙලාවක් අත්දකිනවා මේ ලෝකෙදිම. තාම රහත් වෙලා තියා මොකක්වත් වෙලා නැහැ. ඒකටත් අකමැත්ත මේ කැමැත්ත නැති වෙනකන් භාවනා කරන්න ඕනේ. ඒ නිසා බලාගෙන ඉන්න අරමුණ මේ විදිහට සියුම් වෙනවා දකින්න එක හරියට අම්මා දඟලන බබෙක් නිදි කරවලා නිදාගෙන ඉන්න දිහා අම්මා සාදරයෙන් බලන්නේ. ඒ දරුවගේ උස් පහත් වෙන හැටි බපුව. බලයින් ඔතන එnde එnde එnde එnde එnde තන ඒ බබා හැතපෙනවා. ඒ හැතපෙනවා බලයින් අම්මගේ හිත අනිවාර්යයෙන්ම සැතපෙනවා. ඒ වගේ තමයි මේ දුවන පයින් හිත කොයි වෙලාවක හරි සංසිඳන බව දැක්කටන් දැක්කනම් ඒක දිහා අම්මා බලා ඉන්නා වගේ බලාගෙන හිටියොත් කයත් සැතපෙනවා. ඒ නිසා කියනවා සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලින දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් ඇතිනම් ඒක මම තියනවා මෙහෙම හොඳ නෑ එහෙම කියන එක. සසර පුරා දුවන තුරා දුවන පයින් තන දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇතිනම් දියාලුවෝ දියහරවා වේලිතන රන් රන් රන් වීර්තිං අතුපුරවානං තව පද දෙකක් තියෙනවා ඒක මේ ධම්පද ගාථාවට කියපු එක අපි අන්තිම පදේ පොඩ්ඩක් සංස්කරණය කෙරුවා ගීත ලියපු මහත්තයාට කියන්නේ නැතුව සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වේ සතියක් ඇතිනම්. ඒක නිසා බබා නිදා ගන්න ඇරලා නිදාගත්ත බබා දාලා යන්න එපා. බබා දිහා බලාගෙන ඉන්න. වන්නකොට ඒක තැම්පත් වෙලා ඒ තැම්පත් වෙන්න වෙන්න කෙලස්මයි තැම්පත් වෙන්නේ. පුළුවන් තරම් ඒකට උහුරුකරනද ඒකලිවල ඒකට තියෙන ආසාවක් දකින්න. එතකොට ඒකත් අඩු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ රාත්‍රියේ 8-9 පර්යංක භාවනාව ආස්වාස ප්‍රස්වාසයට සිහිය පිහිටලා ටික වේලාවකින් හුස්ම රැල්ල ගොරෝසු වෙන්න පටන් ගත්තා විනාඩි 5ක් පමණ ගිය පසු මුළු මුහුණේම වදිමින් ආස්වාස ප්‍රස්වාසය ඉහළ පහළ යනවා වගේ දැනුණා තවදුරටත් සිහිය යොදා බලන් සිටියා ආස්වාස ප්‍රස්වාස දෙකම එක එකට කූරක් වගේ ඉහළටත් පහළටත් යන්න පටන් ගත්තා. ඉන්පසු ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස කෙටි වී එකම තැන හටගනිමින් නැතිවෙමින් සැලීමක් විතරක් ඉතිරි වුණා. බාහිර කිසිම දෙයකට නොවිසිරී අරමුණටම නැඹුරු වී තිබීම නිසා කයේ තද බවක් තිබුණා. නමුත් විටින් විට කය පුරා පැතිරෙන සැපයක්ද තිබුණා. සතිය පැවැත්වීම ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඉදිරියටත් සතිය පැවැත්වීමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. අනුකම්පාවෙන් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක අපේ අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙනවා. මේ සරුවත්න දේශනාවක් වෙන්න ඇති කැලේ ඉන්න කුළුමී හරකා කැලේ ඉන්නකොට වෙච්චර දරුණු සතෙක් විදියට පේන්නේ හැබැයි කැලේ ඉන්න සතුන්ගේ දරුණුම එක කුළුමී හරකා. මේකගේ දරුණුකම පේන්නේ ගමට ගෙනල්ලා බැඳගත්තට පස්සේ. බැඳලා පස්සේ හොන්ත කණුවක් හිටවල වරමන්දක දාලා ගැට ගැහුවට පස්සේ බෙල්ල කඩාගෙන හරි ලනුව කණුව ගලවගෙන හරි මේක අර කුළු ගතියට නටනවා කියන්නේ හිතා ගන්න බැරි දෙයක් නන්න මොකද කැලේට කුළු නැහැ. ගමට ගෙන ආපම කුළු වෙනවා. ගොවියා දන්නවා බඳින කරන ගොවියා දන්නවා මේකට හොඳට හීයක් අහ ගන්න පුළුවන් ගායේ තියෙනවා. ඒකයි නටන්නේ. ඉතින් ඒතකොට මොකද කරන්නේ? වැඳලා කර්මනේ ඉඳන්න දවස් දෙකක් නටලා නටලා නටලා නටලා අන්තිමට කනෝ මුලම ලගිනවා. කනෝ මුල ලගින්න නැතුව උට කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි අපේ හිත ආනාපානට දාලා බැඳලා පස්සේ ඒකදී කියනවා අරමුණ කනුව වගේ සතිය වරමන්ද වගේ අපේ කඩප්පුලි හිත මීහරක වගේ. බැඳපු ගමන් පුදුම නැටිලක් නටනවා. කරබන බලයිටෝ නටලා නටලා නටලා හති වැටලා කනුව මුලමයි ලගින්නේ. මේක ගොඩාක්කල් සරුවචනාංශේ අත්දකලා තියෙනවා. සරුවචන ශ්‍රාවකයොත් අත්දකලා තියෙනවා. ඒක නටන්න අරින්න හැබැයි බැව් ලැව් බැන්දොල් බුරුරු කරන්න එපා. හොම්බෙන් යනකම්ම තියන්න. ඉබ්බල්පස් ඉවරයි. උදේනාසේ සඳහන් කරලා තියෙනවා බලු බල්ලෙක් ඔය කැලෑ බල්ලෙක් ඔය ඇල්සේසන් බල්ලෝ නෙමෙයි නිකන් කැලෑ බල්ලෙක් බඳින්න කියලා ලනුව දීදී පිටිපස්සෙන් පිටිපස්සට ඇදගෙන ඉස්සරහාටම දුවනවා. එහෙට දුවනවා. මෙහෙට දුවනවා. උතර බාම්ම තේනවනේ බැඳලා නැති එක. ලණුවෙන් බැඳපුවා. ඉතින් අන්නේ වගේ තමයි කියනවා අපේ 62ක් දුස්ති. එහාට අදිනවා මෙහාට අදිනවා මෙහෙට අදලා ගන්නවා මෙහෙට අදලා ගන්නවා දඟල දඟල දඟල බැරි තැන කන මුල් ලගිනවා. ඉතින් අපිට දවස් 10 භාවනා භාවනා තුළ මේ මීරක ලගීද කියන එක කියන්න අමාරුයි. මේ බල්ලා කීකරු වේද කියලා කියන්න අමාරුයි. නමුත් අපිට පොඩි ඉඟියක් ගන්න පුළුවන් නම් මේ සත්‍ය පිළිබඳ විශ්වාසයක් මතුනායි කියලා තියෙන මේ ලිපියේ මේ වාක්‍ය මේට වැඩි කරන්න මේ මේ හිතට හැඟුම් මොදා හරින්න දුන්නොත් කඩප්පුලිමයි. මේක එක තැනක තියලා තියන්න ඕන. ඇඳ ගහලා තිබ්බ වගේ තිබ්බට පස්සේ ඒක නරන් දෙන්නේ. නටලා නටලා හතිලා හති වැටලා ළඟින්නේ එතන කනෝ මුලමයි ළඟින්නේ. ඉතින් ඒක කාටවත් කරන්න යන්න බක සාහසික අපරාධයක්. Tamanට එක කරලා නැත්නම් ජීවිතය අපරාධයි. ජීවිතය ඇති වැඩකුත් නැහැ. සාසනයක් තියෙන වෙලාවේ. ඒ නිසා කරලා තේරුම් අරගන්න මේ මේ මීහරක නටනකොට වරමන්ද කැඩෙන්න දෙන්න එපා. කැඩුවොත් ඒක යන්නේ කැලයට පුදුම වේගයකින්. සතිය කඩා ගන්න එපා. නටන්න දෙන්න. ඒක එහෙම නැටුවට කමන්නේ අර බල්ලා බැන්දාට පස්සට එනවා ඉස්සරහට එනවා එහෙට දුවනවා මෙහෙට දුවන ඉතින් ඒ ටිකක් තියෙන කර්ම වල තියලා බඳින්න එපා දිගේලි කරලා බඳින්න බඳලා නටන්න අරින්න ටික දවසක් යනකොට කීකරු වෙනවා. ඒක තමන්ටම විශ්වාසයක් කරන මේ සතියේ තරම්ම මාව අරසා කරනවා කියන එක ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි කියලා දෙන්න බැරිම දේ වෙන කෙනෙකුට. මොකද වෙන කෙනෙක් අහනවා මේ ඌමන මොකටද මේ ඌමනාවෙන් බැඳෙන්නේ කියලා. ඇයි පෙනිදහතේ ඉන්න පුළුවන්. විදහාසේ නෝර කිසිම අරසාවක් නැහැ. ඒ බැඳීම අපි ස්විච්චාවෙන් කරන්නේ. බුදුහාමුදුරු කෙරේ විශ්වාසයයි. හැබැයි තාම විශ්වාසය තියලා නැහැ. කරගෙන කරගෙන යනට විශ්වාසය ඒක මහ පුදුම දෙයක්. තව කාට හරි නොදී මැරෙන්න හිතෙන්නේම නැහැ. ඒක බුදුසසුන සඳහන් කළ තියෙන එක ආවට පස්සේ ඒක වසන්ඩ බැරි මේ දෙයක් කියලා දෙන්නම හිතෙනවා. එයි මේ මිනිස්සු මෙච්චර වද විඳින්නේ මෙච්චර සරල ඍජු අස්පනා පිට පේන දෙයක් තියදී අයි මේ නටන්නේ කියලා කියලා දෙන්න හිතෙනවා. තේරුම් ගන්න ඒක වෙනම දෙයක්. හැබැයි කියලා දෙනවා. ඊට සංඝයා වහන්සේලා කියලා කියන්නේ අපි මේක අත්දැකලා මේ ගිහි යත්තන්න මේක කියලා දෙන්න ඕනේ. අනේ මේ දුවදුවා යන්න එපා නන්නත්තාරේ. මේ බුදුසසුනේ සියල්ලට හරින උත්තරයක් දීලා තියෙනවා. නඩවල්ලා ලනුව දිග තියෙනකම්. මම මතක තියාගල්ලා. කනෝමුල තමයි ලගින්න වෙන්නේ කියලා ඒක තමයි මට කියන්න තියෙන එක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී වම දකුණ වශයෙන් හෝ ගෙනියනවා තබනවා යනුවෙන් මෙනෙහි කරනකොට මෙනෙහි කිරීමට අපහසු අවස්ථාවන් ආවා. ඉන් අනතුරුව වම් පාදයේ සහ දකුණු පාදයේ මාරුවෙන් මාරු දකුණු පාදයට මාරුවෙන් මාරුවට සිදුවන තදවීම, ලිහිල්වීම, තෙරපෙන ගති කෙරෙහි සතිමත් බව ඇති කරගෙන සක්මන් කළා. ඇතැම් විට පාදවල දෙදරන ස්වභාවයක් දැනෙනවා. ඇතැම් විට කැඩි කැඩි ඉදිරියට යන ස්වභාවයක් දැනෙනවා. බොහෝ විට හැරෙන අවස්ථාවේදී පියවර 3-4ක් ගමන් කරන තෙක් මෙනෙහි කළ මෙනෙහි කළ හැකි. ඉන් අනතුරුව මෙනෙහි කළ නොහැක. හිස සොලවන්නේ නැතිව එක එල්ලේ බලාගෙන බොහෝ වේලා සක්මනේදී සිදුවන අත්දැකීම් දිහා බලාගෙන සක්මන් කළ හැකියි. විටින් විට කිසිවක් මෙනෙහි කළ නොහැකි අවස්ථාවන් පැමිණ අමුතු වී ගැස්සී සතුටක් ගලාගෙන යනවා. ඉන්පසුව කිසිම හැඟීමක් නැතුව පාදවල සිදුවෙන අත්දැකීම් දිහා බලාගෙන සතිමත් බව පැවැත්විය හැකියි. කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ වරහන් ඇතුලේ දරකොටයක් වගේ එහාට මෙහාට ගමන් කරනවා දැනෙනවා. පරයන්කයට ගිහින් ටික වේලාවකින් පිම්බීම හැකිලිම නැති වෙලා යනවා. ඉන්නනතුරුව ශරීරයේ උදරයේ උගුර කටේ දෙපැත්ත වැනි ස්ථානවල සිදුවන තදවීම් සැහැල්ලුවීම් හා මුළු ශරීරයෙන් වාගේ සිදුවන තෙරපීම් තදවීම් සැහැල්ලු වීම දැනෙනවා. තෙරපෙන ගති, තදවන ගති අධිකව දැනෙනවා. කටේ කෙල පිරිලා සෙලවෙනවා වගේ දැනෙනවා. ශරීරය පහන් සිලක් වගේ වැනෙනවා දැනෙනවා. හැපෙන ස්ථානවල උණුසුම් ගතියක් දැනෙනවා. බොහෝ වේලාවක් ගිය විට පිම්බීම හැකිලිම නැවත පේනවා. මේ හැම ක්‍රියාවලියක්ම මාරුවෙන් මාරුවට දැනෙනවා. අධිකව සිදුවන තදවන ගති නිසා තෙරපෙන ගති නිසා සතිමත් බව ඉදිරියට පවත්වන්න අපහසුයි. ඇඬෙන තරමටම අපහසුතාවයන් එනවා. එපා වෙනවා. දෙවතාවක්ම ඇඬෙන්න වගේ ආවා. පරයන්කයට යන්න හිතෙන්නේ නැහැ. සතිමත් බව ඉදිරියට පැවැත්වීමට උපදෙස් පතමි. අර මේකේ තුප්පලක විතර ලියලා තිනවට මෙනෙහි කරගන්න බැරි තත්යක් වගේ එනවයි කියලා. මේකෙදී ඇත්තටම වර්ණගන්න වෙන්නේ මෙනෙහි කරන්න ඕනේ නැති තත්යක් එනවයි කියලා. ඒකට මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙනවා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මම හරි මේ හිත ගන්නසල උදාහරණයක් කියලා. අපි හෝඩිය පන්තියට ගිහිල්ලා වාඩි වුණාම ඒ ටීචර් කලු ලෑල්ලේ අයන්න, අල්මයන්න, මායන්න ලියලා අයන්නට අඩිකෝසු තිබ්බට පන්ති ඔක්කොමලා අයනෝ කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි අකුරට තිබ්බා අල්මයනෝ කියලා කියන්නේ. තුන්වෙනි අකුරට තිබ්බා මායනෝ කියලා කියන්නේ. ඊට පස්සේ අඩිකෝදු ඇදගෙන යනට අම්මා. ඉතින් ආයෙසර කියන අයන්න අල්මයන් මායන් අම්මා අයන්න අල්මයන් මායන් අම්මා. ඊට පස්සේ අපිට අර අකුරු වර්ණ ගන්න නැතුව රූපෙ දිහා බලනකොට අම්මා සී වෙන වෙලාවක් එනවනේ. අකුරින් අකුර කියලා අයනවල් මයිනු මයිනු කියන්න ඕනේ නැහැ. මේ කියන්නේ අකුරු ටිකක්. වාචරයක් මේ වචනේ අදහස් කරන්නේ තාත්තා බැඳපු ගෑණි. ඒක තේරෙනවනේ. අම්මා පෙම්බර අම්මා තාත්තා අම්මගේ මිනිහා කියලා හරි තේරෙනවනේ. ඒත් ඉන්නේ අරකට අකුරු කියන්න ඕනේ නැහැ කියන එකේ ස්වංශ කියනවා. අයනල් මයින් මයින් කියනකොට මේ අම්මා කියන්නේ මේකයි කියලා දන්නවනේ ඊට පස්සේ පොත කියවනකොට අකුරු මයින් කියන්න ඕනේ කමක් නැහැ. ඉතින් අපි පුංචි කාලේ අපේ ගෙදරට ලොකු අපච්චි හොඳට හැපෙන්නේ. හැබැයි පත්‍ර කියවන්න ඕන. හොඳට කොහෙන් හරි ගිහලා පත්‍රයක් හොයන්න ඇවිල්ලා අපිට කියනවා කියවන්න කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට අපි පත්‍රය දිහා බලනවා කියවන්නේ නැහැ. මොකද අපිට තේරෙනවා. ඊටසේ කියනවා ළමයා උග කියවපන්කො මේ මේ මං අහගෙන ඉන්නේ කියවනකම් කියලා. ඔය උග දිහා බලාගෙන ඉන්නේ ඉගෙන ගැනීමක් නෙවෙයි. කියවන නම් අකුරින් අකුර කියවපන්. අකුර නැත්නම් වචනේ සද්දන කළා කියවපන් කියලා. නමුත් දැන් අපිට එහෙම සද්දන ගන්න ඕනේ නැහනේ. පොතක් කියවනකොට අපිට තේරෙනවා. ඒ මොකද අර මුල් කාන්ති පන්තියේ අයන් අල්මයන් මායන්න කියලා. අන්නේ වගේ භාවනා කරනකොට මේක වගලා ගන්නකම් වශී කර ගන්නකම් තේරුම් ගන්නකම් ඉංග්‍රීසිත් ඔච්චරයි සිංහලත් ඔච්චරයි දෙමළත් ඔච්චරයි සංස්කෘතත් ඔච්චරයි. ඒක අකුර අකුර කියවන්න ඕනේ. නමුත් පහු වෙනකොට අකුරු කියවීම අර්ථය දැනීමට බාධාවක් වෙන වෙලාවක් එනවා. එතෙන්ද මට යන්න ඕනේ. අකුරෙන් අකුර කියනකොත් අර්ථය ගන්න බෑ. අකුරු නොකිය වචන බෑ. වාක්‍ය බෑ. වාක්‍ය ඛණ්ඩෙත් බෑ. පූර්ණ වාක්‍යයක් බෑ. ඡේදෙම කියවන්න ඕනේ අදහස ගන්න. ඉතින් වෙලාව අකුරු අකුරු කියවන්නේ කිව්වොත් අදහස එන්නේ නෑ. ඒතකොට රචනයේ තේරෙනවා අපට. හැබැයි වර්ණ ගන්නෑ වචනෙන් වචනේ වශයෙන්. ඉතින් වගේ මෙනෙහි කිරීම එතෙන්ට යන්න ඉනිමගක් විතරයි. එහෙම නැත්නම් ගඟෙන් ගොඩ වෙන්න පහුරක් විතර. ගඟේ ගොඩ වුණාට පස්සේ පහුර අරගෙන යන්න ඕනේ නෑ. ඊට පස්සේ බලන්න ඕනේ මෙනෙහි නොකර යන්න පුළුවන්. ඒතකොට ලොකු සතුටක් එනවා. දැන් මෙනෙහි කරලා කරන දේ මෙනෙහි නොකර කරන්න පුළුවන්. හැබැයි ආය ඕනේ වුණොත් හිත හේතුවක් කාර වෙලා ආය මෙනෙහි කරන්න. කොතර මෙනෙහි කරනවද නැද්ද කියන එක ඒක ඉතින් ඒක යෝගාවචර කලපුරුද්ද කියලා එකට කියන්නේ. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ මේ විදිහට අරමුණට හිත දාලා මෙනෙහි කර හෝ නොකර වගලා ගත්තොත් අරමුණ වශී කරගත්තොත් අරමුණ සිද්ධි කරගත්තොත් අරමුණ ඒකට ඇතුළට යනකොට හිත අන්ත අරමුණට කිඳා බහිනකොට අපේ තිබුණ ආගයන් ආඩම්බරයන් පෞරුෂත්වයේ මම ඇනේ සහලවනවා දිද්දරනවා. එතකොට අඬනවද සතුට වෙනවද කියලා කියන්න බෑ. හරි කියන උදාහරණය කියලා බොක්කෙන් එනවා වාතයක් ගහනවා උඩට දැන් මේ අරමුණකට බහිනවා. ඇති දේ තේරෙනවා. තේරෙනකොට අපි ළඟ තිබුණු පරණ ආගයන් ආඩම්බරයන් මමයා කියන්නේ කවුද කියන ඒවා අපේ හිතාගෙන හිටපු නිවන සුන්නත් දුරියලා යනවා. ඇති හැටි තේරෙනකොට. ටීක අඬනවද hina වෙනවද කියන්න බෑ. පැය ගණන් එක දිගට වෙන්න පටන් අර ගන්නවා. දන්නේ සතුටද කනගාටුවක්ද කියලා. මොකද ඒ තරම් අර අපේ ඇතුළත තිබුණ දේවල් ගසලා හොදලා බ්‍රෂ් කරලා දාන වෙලාවක් එනවා. ඉතින් ඒක ඒ එව්වත් ගණන් ගන්න නැතුව දිග්ගටම යන්න අරින්න ඕනේ. යනකොට තමයි මේ අපි මේ චීන ඒව අයින් කරලා කෝවේ දාලා අලුතෙන් වක් කරනවා වගේ අලුත් දෙයක් පටන් අරගන්න අර තියෙනව ඔක්කොම අර විදිහට කපල කොටලා බල්ලා හේදෙන්න ඕනේ. ඒක කරන්න ඕන දෙයක් නෙවෙයි වෙන දෙයක්. ඒකට ලැහැච්චිලා යන්න අපි ළඟ මේ තේරවාදයේ හැම දෙයක් ගැනම ලියවිලා තියෙනවා. කියවන්න පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනාපානය පිළිබඳ චක්‍ර කියලා දීලා තියෙන හැටි මූල ලෝකේ කොහෙවත්ක්ම නැහැ මේ වගේ විෂයක් 100ක් විස්තර කරපු තැන. ඒකේ කියලා තියෙනවා ආනාප ආස්වාසේ විශේෂ සතිපවත්තන යෝගාවචරයාගේ හිත ප්‍රස්වාසයට ගියේවි නම් පන්දති චංච චංච චංචලති කම්පති පපංචති කිය. ඊට සහලවයි ස්පන්දනේ වේ කම්පනේ වේ ප්‍රපංච කරන්න පටන් අරගනි. මේ ආස්වාසයට තිබුණ හිත ප්‍රස්වාසයට ගිය ගමන් කම්පන චංචලයක් එනවා. ආස්වාද ප්‍රසවාස තිබුණ කයට ගිය ගම ඉංජති ස්පන්දති කම්පති. ඒ ඒ චක්‍රේ යනවා ඔබනි සම්බන්ධ මාර්ගේ පොතෙන් තුනෙන් එකක් විතර ඕක තියෙනවා. ආස්වාසේ තියෙන වෙලාව ආස්වාසේ හිටියොත් හරි. ඒකට බොහොම සාන්තයි. ප්‍රසවාසයට ගියත් ඇවිස්සෙනවා. ආස්වාද ප්‍රසවාසයේ තියෙන එකට වෙන තැනකට ගියත් ඇවිස්සෙනවා. ඔහොම කරලා කරලා කරලා කරලා ඒ අපි ස්පන්දන චංචන කම්පන හදාර ගන්නවා මේ ලෝකේ ස්පන්දන චංචන කම්පන තියෙන හරියක් කෙලස් කියලා. ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ බුදුචාන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කොතනකරි ස්පන්දනයක්, චංචල ගවක්, කම්පන ගතියක්, ප්‍රපංචන කියලා කියන්නේ හිතේ ස්පන්දනයක් තියෙනවා නම් කෙලස්. කොයි වෙලාවක හරි මේක නිරෝධ සමාපත්තියට වගේ ගිහිල්ලා මොනක්වත් නැත්නකට ගියාට පස්සේ හරි කම්මැලි. හරිම නීරසයි. අර චිත්‍රපටිය බලන්න හිතෙන්නේ නැහැ. ෆයිට් නැහැ, මරණයක් නැහැ, මොකක්වත් නැහැ. සිද්ධි බහුල නැහැ. එතනදි කියන්න බලන් ජීවත් වෙද්දිම මැරෙන්න පුළුවන්. ඔක්කොම ස්පන්දන චංචන කම්පන නැතර කරන්න පුළුවන්. ඒවා චිත්තක්ෂණ වශයෙන් තියෙනවා. ඒක ගිහලා පුළුවන් තරම් හිතට දෙන්න ඒක තමයි හිතට තියෙන එකම සැනසීම මේ ලෝකේ. කායර තියෙන එකම සැනසීම. අපි කරවන්නේ මේකට වද දෙන එකනේ. වැඩිම මොනාරි කරලා අවශ්‍යයි. මේ මැදට අනුන්ගෙත් අවශ්‍යයි. ඒක නිසා තැම්පත් වෙන කතියට අනුග්‍රහ කරනකොට අපි දකින්නේ ක්ෂය වීම. අපි දකින්නේ වැය වීම. අපි දන්නේ Nirodha. අපි දන්නේ පටිනිස්සග්ගේ. ආන්න ඒකට අනුග්‍රහ කරන්න ගියාට පස්සේ තේිනවා සප්පරියංකයක වාඩි වෙනවා විතර මුළු ජීවිතේටම දෙන්න තියන් මොනම සැපක්වත් නැහැ අපිට. නමුත් කය කැමති නෑ. කයට ඕනේ උඩරට නැතුම් බලන්න, පහතට නැතුම් බලන්න, සක් සවරන් ගෙලින්ද කලගෙඩි නැටුම් බලන්න කුඩු නැටුම් බලන්න කැමති. හැබැයි මේක තැනක ඉන්න කැමති නෑ. නමුත් කොහොම හරි කරලා කෙරුවොත් එදාට තේරෙයි අපි එක චිත්තක්ෂණයට හරි කයට තනසීම දීලා තියෙනවා හිතට තනසීම දීලා තියෙනවා කිය. ඉතින් මේ අමාරුයි යන වෙලාවේ අමාරුයි. එනේ නිදර්ශනයක් කියනවා නම් කාන්තාවක් ගැප් ගත්තා වගේ තමයි. ඒතර දුක් දෙකක් එනවනේ. උභය දුක්ඛ තමයි දොළ දුක කියලා කියන්නේ. එතකොට අම්මට වෙලාවට කණ්ඩත් බෑ වමනෙත් යනවා නානා ප්‍රකාර ලෙඩේනවා. ඒ වගේ තමයි යෝගාවචරයට මේ භාවනාව ගැප් ගත්තට පස්සේ පොඩි පොඩි අමාරුකම් ටිකක් එන ඉතින් පස්සේ යනකොට ඇරලා යනවා හැබැයි. මාස 10න් පස්සේ තනි වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උඩුතොලේ નિરાයාසයෙන්ම පිහිටි සතිය වැඩිවීමට උත්සාහ කරමි. මුලින් සිතවිලි වේදනාවලින් සතිය නිතර බිඳුනද ඉන්පසු එම අරමුණු අතිශය ප්‍රබලව පැවතුනි. ඉන්පසු පරයන්කවලදී අරමුණ ක්‍රමයෙන් ගෙවී යාමට පටන්ගත් අතර සතිය හා එකඟතාව හොඳින් පැවතුනි. අරමුණ සුළු චලනයක් පමණක්ව වර එක තොල ගැන සටහන ඇතිවද වරක නැතිවද තවත් එක්ම මොකද්ද වරක තොල ගෑ තොල ගැන තොල ගැන සටහන ඇතිවද වරක නැතිවද තවත් එක් මොහොතක චලනයද නොමැතිව සතිය හා එකඟතාව බලවත්ව පවතිනු නිරීක්ෂණය කළෙමි. බොහෝ විට දැනෙනවා යන මානසිකාර්ය නැතිව බලා සිටිමි. ඉන්පසු පර්යංකවලදී වඩා හොඳ සිහියෙන් එම ස්වල්ප චලනය බලා සිටින විට සිතිවිල්ලක් මතුවන විට මදක් පසුපසට අරමුණ යන සැටිත් නැවත උඩට මතුවන සැටිත් සමහර සිතිවිලි මතුවීමට පැමිණ අරමුණෙහි වැදී අර්ථයක් නොදී බිඳී වැටෙන හැටිත් නිරීක්ෂණය කළෙමි. මෙසේ බොහෝ සෙයින් බලා සිටින විට අරමුණ බැලීමේදී ලැබෙන ස්වල්ප වූ ආස්වාදය බිඳුවටම පත්වී. නමුත් ගැටීමක්ද නොමැතිව පිදුරු කන්නාක් මෙන් වැටහේ. නමුත් සිහිය සහ අරමුණෙහි සිත යකඩයක් මෙන් තදින් එල්ල වී ඇති සැටිද වැටහේ. බොහෝ විට විනාඩි 35ක් 40ක් යන විට සතිය කඩාකප්පල් වන බාධා නොමැතිවද පරයන්කෙන් නැගිටීමට සිත තදින් බල කරයි. දෙතුන් වරක් ප්‍රතික්ෂේප කළද ඊළඟ වර නැගිටිමි. අන් අවස්ථා දවසේ අන් අවස්ථාවල හොඳින් සීය පවත්වමි. සුදුසු උපදේශක් පතමි. ඒ කියන්නේ අර බත්තලියක ගින්දර දැම්මට පස්සේ දඟල දඟලා එක එක බත්තටේ උඩට එනවා කැරකෙනවා ආය යට යනවා යගේ මූල කර්මස්ථානෙත් කැරපෙනවා අනික් කර්මොත් කැරගෙන මේ ඔක්කොම ගොජේට යන්න පටන් ගන්නවා එතකොට කියනවා සැකනම් විතරක් මූල කර්මස්ථානේ තෝරලා බලන්න නැත්නම් මේ ගොජේ දිහා බලන්න. ඉතින් බත්තර බත්තලි උතුරනා වගේ කොචි කොචි කොචි කොචි කොචි කොචි ගාලා නාටනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේක ටිකක් බලාන ඉදිල්ලම හරි වෙහෙසයි. ඒකට හරියට මේ ටෙලිවිෂන් එක තිත් ඇටෙන වෙලාව වගේ. රූප නැහැ, ගෑණියෙක් නැහැ, මිරියෙක් නැහැ, මල් මල් ගහක් ඇට දුවන කෙල්ලෙක් කොල්ලෙක් නැහැ. නිකන් තිත් වැටෙනවා එපා වෙනවා. ඒක තමයි විරාගය කියන්නේ මේ මේ ගෑණියක් පේනවා මිනිහෙක් පේනවා මල් ගහක් පේනවා කෙල්ලෙක් පේනවා කොල්ලෙක් පේනවා රාගේ. දැන් ඒක මොකුත් නැහැ තිත් පේනවා. ඉතින් ඒක එතකොට අපි අතාරිනවා. ඒ කියන්නේ අපිට ඒ තරම්ම රාගයයි ඕනේ. එතකොට කතන්දරයක් නැහැ. එතකොට ඔහේ තිත් වැටෙනවා. ඉතින් මේක දිහා බලා ඉන්නකොට නම් විරාගයේ අගය තියෙන්න ඕන. එහෙම බලාගෙන ඉන්නකොට පේනවා ගොජයක් තියෙන මේකේ. ඒ ගොජේ තියාගෙනකොට මේ ඇඟ සලුව ගසා දාලා නැගිටලා විසි කරලා දානවා. එක වෙලාවකදී කිසිම ඕනකම යෝගාචර හිතනවා මේක දිවිහියොත් හොඳයි කියලා. ඇඟෙන් කිසිම සහයෝගයක් නැහැ. ඉතින් එතකොට ඕනටටි පොරකණ්ඩ ඕනේ. ඇඟට කියනවනම් කකුල් දෙක දිග අරපන් කියලා බලන්න කකුල් දෙක දිග ඇරලා හෝ මේකේ ඉන්න පුළුවන් නම් ඉන්න ආරෙන්න. එහෙම නැත්නම් නැගිට්ටයි කියලා හිතන්නකෝ. ප්‍රශ්නයක් නැහැ. බලන්න නැගිට්ටට අර දර්ශනේ නැති වුණාට සතිය කැඩෙනවද කියලා. මුතුම කතාවක් එතන තියෙනවා. දැන් ඉන්නම බෑ උඩත් කටු බිමත් කටු නැගිටපන් හරි එක සැරයක් කියනවා අහනවා දෙක කියනවා අහ තුන අහන්නෙත් නැහැ නැගිටලා වල අන්නේ වෙලාවේදී SMS දාන්න පුළුවන් බලන්න slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව නැගිටින්න පුළුවන්ද කියලා නැගිටලා බලන්න අර තියුණොත් තක්කු මුක්කුව නැගිටින්න තියෙන ආසාව කොහෙන් ගිහිලාද හොයන්නේ නැහැ මොකක්වත්ම නැහැ මෙන්න නැගිටිනවා නම් නැගිටින්නේ නැන්නම් අද නරබිල්ලක්ම ඉල්ලනවා. නැගිටිනා කියපුවම මොකක්වත් ඕනේ නැහැ තොවිලි කරයි. අපිට පුළුවන් ද නැගිටට පස්සේ නැගිටට ඉස්සලා දුන තදෙයි දැන් තියෙන සහැල්ලුවයි දිහා බැලුවනම් ඒක බලන්න ඕනේ පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක තමයි හැටි. නැගිටට පස්සේ මොකද වෙන්නේ? සතිය සතිය තති ධාරාවට මොකද වෙන්නේ කිය. ආයෙ ඉඳගන්න හිතේ. බොහොම සුළු වෙලාවකින් අර තිබුණ ගතිය නැති වෙලා ඕන ඉඳ ගන්නත් හිතෙනවා. ඉතින් ඒ වගේ මේ කයත් එක්ක නිකන් යන්න නටාගෙන යන්න අරින්න මේ මොකාටද එන්නේ බලන්නේ මේ දුක්ඛ නෙවෙයි මේකට කියන්නේ දෝමනස්සය කියලා මේකට කියන්නේ හිතේ දුක කායික දුක සහ මානසික දුක කියලා දෙකක් තියෙනවා අපි මේ දවස පුරාම නටන්නේ කයේ දුක නැති කරන්න නෙවෙයි ඒක සාමාන්‍යයෙන් කරත හැකි මානසික දුක දෝමනස්සේ කවදාවත් නැතර කරන්න ඒ කිසිම පදනමක් නැති දෙයක් අපි මේ මන්දියට අපේ තක తీරුකම කියලා කියන්නේ අපේ දුක නෙවෙයි අල්ලපු ගෙදර දුකත් නැති කරන්න හදන. දරුවන්ගේ දුකත් නැති කරන්න හදන. අම්මගේ අප්පගේ දුකත් නැති කරන්න හදන. මේ අමන මිනිස්සෙගේ දුක නැති කරන්න කාටද පුළුවන්? ඉල්ලන පිටේනියක් දෙන්න. දුක නැති කරන්න බෑ. විශේෂයෙන්ම දෝමනස නැති කරන්න බෑ. ඒකට පේනවා ඉඳගෙන ඉන්නකොට අපිව ඔසවලා දාන හැටි. ඒතර හොඳට දැනගෙන නැගිටිලා පස්සේ මොකද වෙන්නේ කියලා බැලුවොත් පේනවා මේ කය කාගේ දෝ න්‍යාය පැත්තකට වැඩ කරනවා. ඒ නිසා කියනවා මේකයි විදායකමම නෙවෙයි, නේවාසිකමම නෙවෙයි, කාරකමම නෙවෙයි, වේදකමම නෙවෙයි. මේකයි විදායකමම නෙවෙයි, නේවාසිකමම නෙවෙයි, කාරකයමම නෙවෙයි, වේදකයමම නෙවෙයි, කවුදෝ කියන නාටකමකට අපි නටලා අන්තිමට මැරෙන දවසේ නට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. සම්පූර්ණ පුස් එමුනේ ඉන්නකම් මේ පච වෙන හැටි, නලවන හැටි, අපි නටවන හැටි බලලා මේ වගේ සබාවක හයියෙන් කියවනකොට ඒකේ අර්ථයක් තියෙනවා. ඒකේ ධර්මයක් තියෙනවා. අපි මේ දැන ගැනීම සඳහා කරන්නේ. ඇති හැටි දැක් ගන්න කරන්නේ. එيشා නැගිටින්න ප්‍රශ්නයක් නැහැ. නැගිටලා පස්සේ හැබැයි භාවනා කරනවා කියලා කියන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සතිය කරනවා කියලා කියන්නේ නැති වෙන්න සතිය පිළිබඳ වග වෙන්න. එතකොට යෝගාවචරයා ලොකු සාංශ කියන්නේ නැවතිල්ලි නැගිටින්න ඕන. සතියෙන් නැගිටින්න ඕනේ. ශබ්ද කරන්න නැතු නැගිටලා බලනවා මොකද සතියට වෙලා තියෙන්නේ. ඒක නිසා දුක්ඛ දෝමනස්ය අයින් වෙච්ච ගමන් අර චෝදනා පත්‍රේ මොකක්වත් නැහැ. ඇයි නැගිට්ටි කියලාවත් තේරෙන්නේ ඒ තරම් නැගිටවන්න තදමුදියක් තද තක කඩිමුඩියක් එනවා. නැහිතට පස්සේ නැහැ. ආනෝක දැකලා අපි තීරුම් ගන්න ඕනේ මේ මනුස්ස කය නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. හැබැයි මේක හරියට කෙරුවොත් නිවනට යොමු වෙනවා. ඒ නිසා නැගිටින්න ප්‍රශ්නයක් නැහැ නැගිටලා සතිය නඩත්තු කරන්න කියලා කියන්නේ. අවසර පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් කර සක්මනේ හොඳට සතිය පවත්වා පරයන්කයට ගිය මම පරයන්කයට හොඳින් පට්ටල් වී ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිමත් වෙමින් කය දෙස හොඳින් බලා සිටියෙමි. මෙසේ සිටින විට හොඳින් කයට සිත පිහිටි අතර ශබ්ද සිතිවිලි වලට නොගොස් හොඳින් කය තුලම සිත පිහිටයි. මේ අතර පීති පස්සද්දි ස්වභාවයක් මතුවී ඉක්මනින්ම එය උපේක්ෂා ස්වභාවයට පත්ව උපේක්ෂාව තුලම සිත පිහිටා තිබිනි. සිත බොහෝ වේලාවක් උපේක්ෂාව තුල පිහිටි අතර ඒ අතර හොඳින් සිහිය පවතින බව දැනිනි. පසුව සිටින විට වම් පාදයේ දන හිසට ඉහලින් අනිනවා වැනි වේදනාවක් මතුවිය. මම එය නොසලකා කයෙහි සිත පිහිටුවීමට උත්සාහ කළද වේදනාව ප්‍රබල බව වැටහිනි. පසුවම වේදනාවට සිත පිහිටෙවෙමි. දුක් විඳීමක් විඳිනවා ලෙසින් එම වේදනාවට සතිමත් වී සිටියෙමි. සිත එහෙමෙහි නොගොස් ඒ වේදනාව තුලම තිබිනි. ඉරියව් වෙනස් කිරීමට පෙර පර්යංකයෙන් නැගිටීමට සිතුනත් ඉරියව් වෙනස් කිරීමට හෝ පර්යංකයෙන් වෙන පර්යංකයෙන් නැගිටීමට සිතුනත් එසේ නොකර තව එක මිනිත්තුවක් වේදනාවට සතිමත් වී සිටිමි ලෙසින් බොහෝ වේලා සිටියෙමි එවිට එම වේදනාව කිහිප වතාවක්ම අඩුවන බවක් විටක නැතිවන බවත් විටක නැවත ආපසු මතුවී තීව්‍ර වන බවත් දකිමින් වාසය කළෙමි. පසුව එම වේදනාව නැති වී වේදනාව හටගෙන නැතිව යන අයුරු එහි ඇති වෙනස්කම් හා වේදනාව හටගෙන නැතිව යන ස්වභාවය දකිමින් වාසය කළෙමි. ইহත පර්යංකෙහි වැරදි යමක් ඇතොත් පහදා දෙන සේක්වා. ඉදිරියට යාමට උපදේශයක්ද පතමි. තෙරුවන් සරණයි. වේදනාව කියලා මේකෙන් ඔය භාෂාවේ වේදනාව කියලා හඳහන් කරන්නේ දුක්ඛ වේදනාව කියන එක තමයි හුඟක් වෙලාට අපි වේදනාව කියලා කියන්නේ. පාලිය වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එක. සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මේක දුක්ඛ වේදනාවක් කියලා. ඉතින් මේ දුක්ඛ වේදනාවක් කෙනකොට ඒකේ මුදුන්පත් වෙන්න ඉස්සලා අපි නැගිටලා ගියොත් අපි හිතන්නේ දුක්ඛ වේදනාවේ හට ගන්න පැත්තේ දුක විතරයි. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන හැම දුක්ඛ වේදනාවක්ම ඉවර වෙන්නේ සැපෙන්. නිසා අපි වේදනාව ඉවර වෙනකම් බැලුවේ නැත්නම් කවදාකවත් දුක් වේදනාව එහා පැත්තේ ඉන්න සැපේ පේන්නේ නැහැ. ඒ නිසා අපි දුක් වේදනාව පිළිබඳ ඇඹුලෙන්මයි කතා කරන්නේ, තීත්තෙන්මයි කතා කරන්නේ, පැංගිරියහින්මයි කතා කරන්නේ. මේ ධම්මදින තෙරින්නාංශ කියනවා මේ විසාක උපාසකට දුක් වේදනාවක හට ගන්න තැනයි මැදයි දුකයි. මොකද ඒක ඉවර වෙන්නේ සැපෙන්. සැප වේදනාවක පටන් ගන්න තැනයි මැදයි සැපයි ඉවර වෙන්නේ දුකෙන්. දුක් වේදනාවට තියෙන්නේ පටිඝානසය. සැප වේදනාවට තියෙන්නේ රාගානුසේස දුකේ මුලැමැදාක දකින්න. සැපේ මුලැමැදාක දකින්න. දෙක එකතු කරලා දෙකට බෙදන්න දෙකම එකයි. සැප වේදනාවට පටන් ගන්නකොට සැපයි වෙනකොට දුකයි. දෙක එකතු කරලා බෙදපුවාම බිඳුව. දුක් වේදනාවක පටන් ගන්නකොට දුකයි වෙනකොට සැපයි දෙක එකතු කරලා දෙකට බෙදපුවාම බිඳුවයි. ඉතින් මම මුළු ලෝකෙම හැම මිනිසෙක්ම සැප හොයාගෙන දුවනවා. අම්මන තකදීරු මරි මෝඩ වැඩක් නෙමෙයි කරන්නේ. එන හැම වේදනාවකම ඉවරෙනකන් ඉන්න නෙල්ලි ගෙඩියක් කනවා වගේ කනකොට තිත්තයි. පහු වෙනකොට පෙන්වහයි. අපි එහෙම නෑ. අර තිත්ත ටික කපලා තව නෙල්ලි ගෙඩියක් කනවා. ආයෙත් ඒක වෙන නිසා තව ඒකයි ඊට පස්සේ කියනවා නෙල්ලි තිත්තයි කියලා පිස්සු. නෙල්ලි ගෙඩිය තිත්ත තමයි මුලදී. කෑවට පස්සේ රසයි. නිසා වේදනා චෛතසිකය පිළිබඳ හරියට දන්නවනම් අපේ සිංහලයේ කටේ අත දාන්න වටිනවා පැමිණි දුක් පැණි තහයි කියලා කතාවක් අපිට කියලා දීලා තියෙනවා. මේ දුක ඉන්නේ අපිට මේක කියලා දෙන්න. නමුත් අපි ඒක ඉවර වෙනකම් බලන්න හදිස්සි. චෝදනා පත්‍රයක් කියලා නැද්ද කින්තෝ ඵලයන් කියලා යනවා. ඒ හැමදාම අර සිත පැත්ත විතරයි කන්නේ. නිසා පුංචි දුක් වේදනාවක මුලැමැදාක බලන්න. හෙට වෙනකොට මධ්‍යස්ථ දුක් වේදනාවක මුලැමැදාක බලන්න පුළුවන්. මේක තමයි භවනා දියුණුව කියලා කියන්නේ. එතකොට තේරෙන්නේ මේ සැප කියලා අපි හොයපු හැම එකක්ම දුකින් ඉවරලා තියෙන්නේ. මම මේ වයසට ගිහිල්ලා තියෙන්නේ සැප හොයන්න ගිහිල්ලා. හම්බෙලා තියෙන්නේ දුක. ඊට වැඩි දුකට සාදර වෙන්න. දුක කෙනෙකුට හිතන්න සිරිදෙව්දුව ගෙට වැඩියයි කියලා. බුදුසෙනාන්සේ ඉස්සල්ලාම තියෙන ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියලා කල්පනා කරන්න. මම මේ පැවිදුනේ මේකට යන්න දැන් ගෙට ගෙදෙට්ට ආවා වරෙන් කියලා බලහන් ඉන්න බෑ. එතකොට දුක ඉවර වෙනවා පේනවා. ඉවර වෙන පුදුමාකාර මිහිරියාවක් තියෙනවා. ඒක නිසා මොන දෙයක්වත් භාගයට කාලා විසි කරන්න එපා. ඒකේ මුලැමැදාග දකින්න යන දකින්නකොට එන ඒ ශක්තිය, ඒ ඒ ඒ ප්‍රතිශක්තිය, ඒ එන උද්දීමේ උත්ප්‍රේරණය මොන්නම තාලකින්වත් කාටවත් කියන්න බෑ. මොකද කට්ටිය හරි කුලප්පුයි. මගට යනකොටම පාවා දීලා ඉවරයි. ඉවර වෙනකන් ඉන්න බෑ. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා දුකට ටික පොඩක් කටයුතු කරන්න. ඒතර දුක්ඛ දෝමනස දෙක වෙන් වෙයි. හැම සැප වේදනාවක් වලින් දුකෙන් හැම දුක් වේදනාවෙන් සැපෙන් ඉවර වෙනකම් බලන් හිටියොත් පේනවා දෙකේ අවසානය එකයි. සායක තවදුරටත් බලන්න ලැබේවා කියලා අපි යන ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආස්වාස ප්‍රස්වාස සුරන් රැල්ලට සතිය පිහිටවාගෙන බලා සිටින විට ආස්වාස වාතයෙන් ආස්වාස වශයෙන් වායුව නාසයට ඇතුල් වන විට ඒක ඝනව ඇතුල්වන සැටිත් පිටවන විට වායෝ ධාතුව විසිරිලා පිටවන සැටිත් පෙනීය. හරියට වාහනයක දුම් බටෙන් දුම් පිටවෙන්නා වාගේ මෙසේ වැටහීම හරිද වැරදිද කියා පහදා දෙන්න. ඉදිරියට කරගෙන යා යුත්තේ කෙසේද කියා කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට නිවන් සුවය ලැබේවා ලැබේවා මේක ඉතින් එක ආකාරයක් තමයි ඒක ගන්න ඇවිල්ලා යනකොට විසිල්ලා යනවා. ඉතින් මේක හරිද වැරදිද කියලා බලන්න කවුරුත් දෙන උත්තරේ තමයිලාට පරිමහින්න පුළුවන්. නමුත් මේකම නැවත නැවත බලන්න. නැවත නැවත බලනකොට මේක හිතින්ම වාගත්ත දෙයක්ද, මනෝ විකාරයක්ද නැත්නම් ඇත්තමද කියලා බලනකොට බලනකොට මේක ඇත්තම නම් අපි සත්‍යයට කිට්ට වෙනවා යථා භූත ඥාන දර්ශනයට කිට්ට වෙනවා. ඒකට අපිට මේක නැවත ඕන සැරයක් කරලා බලන්න පුළුවන්. ඒක තමයි මනුෂකම කියන්නේ. පරිේශණේ. කර කර බලන්න බලන්න අරක තහවුරු වෙනවා. ලොකු සංජීන කාලේ ඒක උපාසකම්ම කෙනෙක් ලියුමක් කියවනවා. ඒක ඉංග්‍රීසියෙන් තියපු නිසා ලොකු සංජීන මට කිව්වා කියවන්නේ කියලා. කියවනකොට කියනවා මෙහෙම හාල් ගරලා පාණු වතුර ටික මෙහෙම අරගෙන කොරහෙන් විසි කරනකොට එක වතුර පීරිය ගිහිල්ලා අන්තිමට සම්පූර්ණ විසිරී යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේක විසිරී යනකොට මම දන්නවා හැමදේම බින්දිට සුළුයි කියලා. මම භාවනා කර හිටපිගේ ප්‍රතිඵලය තමයි මේක කියලා. මේ කුසියම්ම කෙනෙක් හාල් පාන වතුර ටික විසි කරනකොට ඒක පිහිරට ගිහිල්ලා ඒක විසිරියා. ඉතින් මේකත් අපිට ඒක ඒක ඝනව තියුණාට මේක විසිරෙන්න පුළුවන්. විසිරුණාට ඒක ඝන වෙන්න පුළුවන්. මීමැසි පොදිය වගේ. වැස්ස වෙලාවට මීමැසි පොදිය එකතු වෙනවා. අවුව වෙලාවට විසිරෙනවා. ඉතින් විසිරිච්ච වෙලාවට අපිට දිනවා අපෝ මීමැසි පොදිය හානි වෙලා නාස්ති වෙලා නිකන් වෙලා පිස්සු ඒ වෙලාවට විතරයි මීමැස්ස වැඩ කරන්නේ අර පොදිය තියෙනවා ඇත්තටම නිකන් ඉන්න වෙලාව ගැස්ස වෙලා ඉතින් අපි පොදියට කැමති විසිරෙනවට කැමති නැහැ ඒ වගේ තමයි අපේ ජීවිතෙත් ඒක මේ පොදිය කියලා කිව්වට මේක විසිරෙනවා. මේ විසිරුණාට ආයෙ මේක පොදි වෙනවා. ආන්නේ දෙක දිහා සැලෙන්නේ නැතුව අරක හොඳයි මේක හොඳයි කියන්නේ නැතුව බලන්න පුළුවන් නම් මේකේ සට ආකාර පඤ්ඤාති එකක්. ඝන සිට විසිරී යන අවස්ථාව. ඊට පස්සේ විසිරීම සිට ආයෙ ඝන වෙන අවස්ථාව වෙනවා. මේ දෙක හේතුඵල ධර්මයක් වෙනවා. නිසා මේක තවදුරටත් මේකට කියනවා අනුපස්සනා කරන්න. අනුව නැවත නැවත බලන්න කෙනෙක් කියනවා. අවසරයි ස්වාමීන් වහන්ස මේ දින කිහිපය තුල අපහසුයෙන් නමුත් සතිමත්ව ගත කිරීමෙන් ජීවිතයට ලැබෙන අර්ථය සතුට මහත්ය සති සම්පජඤ්ඤ මාගේ ජීවිතයට අලුත් දැක්මක් අලුත් ගමනක් ඇති කලේය එයට ඔබ වහන්සේට බොහෝම පිං මාගේ ගැටලුව නම් නාසිකාග්‍රයට සිත යොමු කර හුස්ම දෙස බලා ඉන්නා විට හුස්ම රැල්ල තුනී වී නොදැනී යයි. නමුත් ඒ සමගම පිම්බීම හැකිලිම ප්‍රකටවම දැනේ. එවිට පිම්බීම හැකිලීමට සිත යොමු කළ යුතුයද නැද්ද යන වග පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. දෙකම හොඳයි. අර වගේ දැන් සති සම්පජාඤ්ඤය තියෙනවා නම් අරමුණෙන් අරමුණට මාරු වුණාට කමන්නේ නැහැ. හැබැයි ඒක ගැන පශ්චාත්තාප වෙන්න එපා. කර්මන පෙන්නනවා නම් ඒක හොඳට විද්‍යාවේ බලාගෙන යන්න පුළුවන්. ඒක හොඳයි. අරමුණ මාරු කරන්නේ මම නෙවෙයි නම් මට බය වෙන්න දෙයක් නැහැ. කරන්න එපා. කෙරෙනවා නම් ගැටෙන්න එපා. ඉතින් මේක හරි අමාරුයි කියන්නේ. භාවනාවෙන් කරන හැමදේම බාර ගන්න. කිසිම විදිහකට අභිචෝදනා ඉදිරිපත් කරන්න එපා, අභිආචන ඉදිරිපත් කරන්න එපා, චෝදනා කරන්න එපා. හැබැයි කරන්න නම් යන්න එපා. වෙනස් කරන්න ගිය ගමන් අර පරණ කතාව නැති වෙලා අලුත් වෙනවා. ඒ නිසා භාවනා කරනකොට මේකෙන් ඒකට මාරුන ගමන් නැහැ. ඒ වුණත් බුරුම්පන්දි ස්වාමීන් කියන සැකනම් අයියෝ මේක වැරදුනා පැටලුණාද කියලා බලන්න හුස්මට යන්න පුළුවන්කම තියෙනවා කියනවා. සැක නැත්තම් යන අතේ යන්න ආරිනවා. ඒකට මම මගේ භාෂාවෙන් කියන්නේ වැල යන පැත්තටම ඇත්ත ගහලා දෙන්න. හැබැයි සතියේ තියෙන බව දැනගන්න. එතකොට අපි ආනාපාන ඉස්සලා පටන් අරගත්තට අපි නිවන් දකින්න අරමුණ බිම්බි මැකිලි වෙන්න පුළුවන්. අපි ආනාපානෙම හිර වෙලා ඉන්න ඕන කමක් නැහැ. ඒක නිකන් මේ දියත් කරන්න ගන්න අරමුණක් විතරයි. ඒකෙන්ම නිවන් දකින්න පුළුවන්. ඒ භාවනාවෙන් දෙනව නම් මොනවාරි පැමිණි දුක් පැමිණිච්ච දේ ඒකට අභියෝග කරන්න එපා. එතකොට අපේ ප්‍රകൃතියට යන්නේ අපි අපිට ආවේනික දෙයට යන්නේ නැති ප්‍රශ්නේ ඉඳී තියෙන නිසා යනවනම් බිම්බීම ඇකිලීමට මාරු වෙලා ප්‍රශ්නයක් නැහැ ඒක දිගියන්. එතකොට ආය ආනපනට ප්‍රශ්නයක් නැහැ. මේ කරන්න එපා. සිදු වුණොත් ගැටෙන්නත් එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට පරයන්ක භාවනාව කරන විට නාසයේ දකුණු පෙදෙසින් ඊටාම සියුම්ව උණුසුම් වායු ධාරාවක් දකුණු පෙදෙසේ උඩුතොලේ ස්පර්ශ වන බව හැඟේ. එය දැනෙන්නේ ඊටාමත් සියුම්වය. නමුත් මම සක්මන් භාවනාව කරන විට මාගේ නාසයේ ආශ්වාස ප්‍රශ්වාස හොඳින්ම මට ප්‍රකට වෙයි. ඒ අවස්ථාවේදී හුස්ම දෙස අවධානය යොමු කළාට වරදක් නැතිද පහදා දෙන සේක්වා. ඔය සක්මන් කරන බව දැනගෙන ආනපානි ගැට කමන්නේ. ඉස්සලා කිපිදට ආනපානෙන් පටන් අරගත්තා. සතියේ ඉඳද්දි පිම්බි මැගිලට බානවට කමන්නේ සක්මන් කරනකොට ආනපානෙ පෙන්නුට කමන්නේ. හැබැයි Taman මතක තියාගන්න මම සක්මන් කරන්නේ ආනපානෙ අතුරු නැත්නම් අතුරු ඵලයක්. අතිරේක ලාභයක්. මේ ඒක ඉස්සර කරන්න යන්න එපා. Taman ඇවිදින බව දැනගන්න. ඒක හරියට මේ වාහනේ ඉස්සර විදියෙන් වේදුරෙන් බලාන යන ගමන් සයික් කණ්ණාඩියෙන් පේන මොකක් හරි බරපතල දෙයක්. ඉතින් සයික් කණ්ණාඩිය බැලුවට කමන්නේ. හැබැයි මතක තියාගන්න ඉස්සර බලාන කි නැත්නම් ඇක්සිඩන්ට්. කාරක බලලා මේකට යන්න. ඒක නිසා මේ කරගෙන යනකොට අපිට විවිධ දේවල් එනවා. හැමදේම වාසියට ගන්න. හැබැයි තමන් අර කරගෙන යන වැඩේ ප්‍රධාන දේ වුමනාවෙන් අයින් කරන්න එපා. එතකොට নানা ආකාර දේවල් මතුවෙන්න ඕන ඕන දෙකට එන්න ආරින්න. සැකනම් විතරක් මූල කර්මස්ථානේ පිටිමැදලා බලන්න මම සතියේදී ඉන්නේ නැද්ද කියලා. පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා සතිය පිහිටවන්න මූල කර්මස්ථානයෙම වේතු නැහැ. සතිය පිහිටවන්න අරමුණක් තිබිය යුතුයම නැහැ. අනාරම්මනේ සතිය පිහිටවන්න පුළුවන්. ඒ නිසා සතියට මේකට අපි කියන්නේ සතිය විවිධාංගීකරණය වෙනවා. ඇවිදින ගමන් ඇවිදින බව දන්නවා සානපානෙත් වැටේනවා. රූපත් පේනවා. ශබ්දත් ඇහෙනවා. ඒක හරියට කියන්නේ බයිසිකල් එක පදිනකොට ඉඳපු ගමන් එක හතක්ක තැල්ල පදින. ඊට පස්සේ අත් දෙකම අතහැරලා පයි. ඊට පස්සේ බයිසිකල් යන ගමන් තරම ගලවලා ගැට ගහ ගන්න පුළුවන්. හැන්ඩල් එක සම්පූර්ණයෙන්ම අතහැරලා හැබැයි ඇඟෙන් ගන්න පුළුවන් බයිසිකල් එක එහාට මෙහාට හරවන යන්න පුළුවන්. ඉතින් ඒක පුරුදු කරන්න බෑ. පුරුදු වෙන කෙනෙකුට කවුරුත් මට කොහොමද ඉගෙන ගන්න බයිසිකල් එක පදින්න මන් දන්නේ මම සරම ගැට ගන්න කොහොමද බයිසිකල් යන ගමන් කියලා ඒක කරන්න බෑ නූට කියන්නේ ඉස්සලා දෙකින්ම අල්ලලා බයිසිකල් පුරුදුයක් පුරුදු කරලා බාහිර උහුරු කරගෙන බ්‍රේක් එහෙම පුරුදු වුණාට පස්සේ හොඳට කාලයක් ගියාට පස්සේ උඹට ඕනේ නම් තල්ල කඩා ගන්න වම අතෑරපන්. දකුණෙන් අරන් ඵලයක්. ඊට පස්සේ දකුණ අතල වමෙන් ඵලය. ඊට පස්සේ ටිකක් දෙකම අතෑරලා ඵලයක්. ඒක අතිරේක පාඩමක්. ඉහළ පාඩමක්. නමුත් මුලදී අපි කියන්නේ අත් දෙකම. ඒ නිසා සක්මන් කරනකොට සක්මන මූල කර්මස්ථාන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව. එතකොට ඒ ඒ ආගේ ඇතුළත ආණ්ඩු මාරු වෙන්න ඉඩ තියෙනවා. ආනපනෙ ඉන්න පුළුවන් පිම්බි මැකිලිමට ඒක අභිකරණ දෙයක් නෙවෙයි. ඒක ආශිර ගන්න මිසක ආශිර ගන්න නෑ. එහෙම යන ගමන් අපි දැනගන්න ඔය කවුරු වෙස්මාරු කරත් මම ඉන්නේ සතියෙන්. මම ඉන්නේ ඉරියව්වේ දැනගෙන. ඔබට ඕනේ නාඩගමක් නටපන්. නැත්නම් 18 තන්නියම නටපන්. දැනගන්න 18 තන්නියම අදින්නේ එක මිනිහා. වෙස් පූණ විතරයි වෙනස් වෙන්නේ. අපිට එක වෙලාවට කෝලමාවට ඉවරලා දීරිමස්සිනාවට අනිකට ඔඩ්ඩිමස්සිනාවට විස්පූර්ණ විතරයි වෙනස් වෙන්නේ එකාමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය ඔක්කොම එකයි ඔක්කොටම කියනවා රූප රූප කර්මස්ථාන 18 සංනිව නැටුවත් රූප කර්මස්ථාන නටන. නිසා ඒකට වැඩිය හිත කරදර ගන්න එපා. දෙවෙනි කොටස සක්මන් භාවනාව කිරීමේදී මුල මැද අග සිහිපත් නොකොට පාදයේ එසවීම හා පොළවේ ස්පර්ශ වීම පමණක් සිහිපත් කරමින් සක්මන් කළාට කමක් නැද්ද? එසේ සක්මන් කරන විට ප්‍රකෘති සක්මන් කිරීම දැනෙන ස්වභාවයක් ඇති නිසා වෙනි. ඔය ටික අර සක්මණ යන අතරතුර එක එක පැතිකඩවල් පෙන්වන්න පටන් ගන්නවා. පහු වෙනකොට පේනවා gediya පිටින් සක්මන් කරනවා වර එක ඇවිදින බව දැනෙන්නේ නැහැ. පය දැනෙන්නේ නැහැ. වම දකුණ දන්නේ නැහැ. ඇවිදින බව දන්නවා. ඒ වගේ වරක gediya pitin පෙන්වන වෙලාව කරන වරක වම පොසවනවා යවනවා තබනවා. ඔසවීමේ මුල මැද අග කියලා විස්තර පේන වෙලාවක් එනවා. ආය සමස්තය පේන වෙලාවක් පේනවා. ඉතින් දෙකම එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වෙලාවේ හැටියට යන්නරින්න දෙකේදීම සතිය තියෙනවා නම් මේ විභජ්‍යවාදය සහ මේ සමස්තය බැලීම කියන දෙකම අතිනත ගන්න ඕනේ. විභජ්‍ය වාදයට යනකොට විදුහුරු ගතියක් තියෙනවා. සමස්තය බලනකොට ආගමික ගතියක් තියෙනවා. ওই දෙකම වැවෙන්න ඕනේ. මේ කියන්න හදන්නේ අර සමස්තය බැලුවට කමක් නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් කරමි කරන විට සහ ආනාපාන සතිය වඩන විට ඇතැම් විට සීතල උණුසුම තද බව ආදී ලක්ෂණ අරමුණු වේ. එම අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම සුදුසුද? පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මම එතන කීප වතාවක් මතක් කරා. ඒ පේන මොකක්වත් මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන්නේ සම්මුතිය පමණමයි. ඉඳගෙන ඉන්නවනේ ඉඳගෙන ඉන්න බව මෙනෙහි කෙරුවට කමන්නේ. එතකොට ඒක කම්පන චංචල උණුසුම් සිසිල් ගති භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ පෙන එකක්වත් මෙනෙහි කරන්න බෑ. මොකද මෙනෙහි කරනවා මෙනෙහි කරන වේගයට වැඩි වේගයකින්ව මතුවෙනවා. ඉතින් මම මෙනෙහි කරන්න යෑම මතුවීමට බාධාවක්. ඒව දැනගන්න. මේ එක එක ධාතුන්ගේ භාෂාව. ඒෂා ලොකු සංජය පොතේ කියනවා යෝගාවචරය යෝගුන් ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. නම කියලා මෙනේ කරන්න ඕන කමක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස යමක අත්‍යන්ත ලක්ෂණය බැලීම යන කුමක්ද? පුද්ගලික ලක්ෂණ කියනවා ආවේනික ලක්ෂණය කියලා කියනවා අනන්‍ය ලක්ෂණය කියලා කියනවා. එයාටම ආවේනික එයාටම පුද්ගලික ලක්ෂණ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආස්වාස් ප්‍රසවාසයේ විරසෙන හැටි. කහකුඩු ටිකයි තිරිගු පිටි ටිකයි වෙනස. කහකුඩු වලේ වර්ණය ඒ ගන්ධය ඒකට ආවේනික ලක්ෂණයක්. පිටි වල තිරිගු පිටි වල සුදු පාටයි ඒක දෙකම පිටි. පිටි වශයෙන් දෙක මේ කයි නමුත් ආවේනික ලක්ෂණ වශයෙන් දෙකේ වෙනසක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස සක්මනේදී දකුණ වමයයි මෙනෙහික මෙනෙහි වන්නේ පාදයේ තැබීමෙන් පසුවයි. එවිට එය අතීත සංස්කාරයකි. මේ නිසා වර්තමානය තුල සිහිය පිහිටුවා ගැනීමක් වන්නේ නැහැ නේද? නෑ ඉතින් පය ඔසවන වෙලාවෙටම මෙනෙහි කරන්න පුළුවන්. පහුවෙලා මෙනෙහි කරන්න පුළුවන්. ඊට කලින් මෙනෙහි කරන්න පුළුවන්. ඒක චරිත ලක්ෂණයක්. ඔගෙලීර තියෙන ක්‍රම දේශේ මේ ඉසවීම නෙවෙයි. දකුණ වම වශයෙන් දකුණ වම මෙනෙහි කිරීම කෙරෙද්දිම යද්දිම කරන්න පුළුවන්. කෙරුවට පස්සේ කරන්න පුළුවන්. වම තියාන ඉස්සලා වම කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි කියන්නෙත් ඒකමයි කෙරෙද්දි. උණු උණුවේ කරන්න. එතකොට පෙරපසු නොවි කියලා මේකට කියන්නේ. ඒ ඒ වෙලාවෙ මෙනෙහි කරන එක ඒ වර්තමානයේ සතියට උදව් කිරීමක් සතිය වර්තමානයේ තමයි පවතින්නේ. ඒ නිසා පහුවෙලාමයි වෙන්නේ කියන එක ඔය කියන කෙනාට සත්‍ය වුණාට එහෙමම විය යුතු නැහැ. ඒක අවස්ථා තුනක් තියෙනවා. අරමුණේ අතීත අනාගත පච්චුප්පන්න කියලා වෙන්නේ ඉස්සලා මෙනේ කරන්න පුළුවන්. උනාට පස්සේ මෙනේ කරන්න පුළුවන්. වෙද්දි මෙනේ කරන්න පුළුවන්. මේකේ පෙරපසු වෙවියෙන් කරලා කරලා තමයි පස්සේ වෙද්දිම මෙනේ කරන්න පුළුවන් වෙන්නේ. මේ දක්ෂකමක් අනු ඒ නිසා අනිවාර්යයෙන්ම පහුවෙලා මෙනේ කරනවා කියන එක නියාමකට මධ්‍යන්නයකට ගන්න බෑ. එක එකනාගේ වෙලාවල් වල හැටි. ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි පැයක කාලයක් කරන් තිනවා. දැන් තව විනාඩි 50ක විතර කාලයක් තියෙනවා අපට සක්මන් භාවනාව සඳහා. අපි සක්මණෙන් පස්සේ නැවත එකතු වෙනා තුනට සාමූහික පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනා වහන්සේලාටම උපාසක මහත්මයෙකුටම තෙරුවන් සරණයි.